ඒ මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ ස්වභාවයන් පවා ආර්ය ගුණ පවා දැනගන්න පුළුවන් විශේෂ ධර්ම දේශනා මාලාවක් තමයි සූත්‍ර ධර්ම විවරණ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ බුද්ධ වචනය ඒ ආකාරයටම අටුවා සහ ටීකා ආශ්‍රය කරගෙන සූත්‍ර ධර්මය පෙරටු කොටගෙනම සූත්‍රම මුල් කරගෙනම මේ දේශනාව මේ දේශනාවන් ගෞරවනීය මහා සංඝරත්නය සිද්ධ කරන්නේ. එතකොට පින්නත් අපි දැන් මේ සඳහා මුලින්ම තෝරාගත්තේ මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා 152ක් තියෙනවා. අද අපිට දේශනා කරන්න තියෙන්නේ 67 වෙනි සූත්‍රය. එතකොට සූත්‍ර දේශනා 152න් මේ වෙනකොට අද ඒකත් එක්ක 67ක් දේශනා වෙලා. තව 85ක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර දේශනා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට දේශනා කරන්න. අද සූත්‍ර දේශනාවේ නම පින්වත්නි චාතුම සූත්‍රය. මේ චාතුම සූත්‍රය කියලා කියන්නේ මේ බුද්ධ ශාසනයට ජීවිතයේ කලකිරීම ඇති වෙලා සංසාර ගමන ගැන කලකිරීම ඇති වෙලා කුල දරුවෝ පැවිදි ජීවිත බලාපොරොත්තුෙන් ඒ භික්ෂු ජීවිතේ බලාපොරොත්තුෙන් ශාසනයට ඇතුල් වෙනවා. ශාසනයට ඇතුල් වුණාට පස්සේ මේ ශාසනය තුල වාසය කිරීම කියන එක පහසු නැහැ. ශාසනය තුලට ඇවිල්ලා සිතුන සිතුන විදියට මේ ජීවිතය අරගෙන යන්න කොහොමටවත් බෑ. මේ ශාසනික ජීවිතය කියන්නේ භික්ෂු ජීවිතය කියන්නේ එක්තරා විදියක ලොකු පුහුණුවක්. දැන් අපේ සමාජයේ ඉන්න සමහර තරුණ දරුවෝ මොකද කරන්නේ දැන් උසස් පෙළ වගේ විභාග ඉවරුණාට පස්සේ ඒ අය යම් යම් පාඨමාලා හදාරන්න යනවා. ඒ පාඨමාලා වලට කාලයක් තියෙනවා. අවුරුදු 4යි අවුරුදු 5යි අවුරුදු 3යි අවුරුද්දයි ආදි වශයෙන්. ඒ පාඨමාලා තුල කටයුතු කරන කාලයේදී ඒ දරුවෝ අපි කියනවා ඒ පාඨමාලාව හදාරනවා ඒ පාඨමාලාව තුල තියෙන දේවල් පුහුණු වෙනවා කියලා. අන්න ඒ වගේ තමයි ශාසනයට තුල්ලුණු කුල දරුවන්ට. මේ ශාසනය කියන්නේ එක්තරා විදිහක පාඨමාලාවක්. මේකේ ශීලයේ පිළිබඳව උගන්වනවා. සමාධිය පිළිබඳව උගන්වනවා. විදර්ශනා ඥාන පිළිබඳ උගන්වනවා. ඊළඟට මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂාදී ගුණධර්ම ගැන උගන්වනවා. ඇවතුම්, පැවතුම්, ආචාර, සමාචාර ගැන උගන්වනවා. එතකොට ශාසනික භික්ෂුව කියන්නේ පුහුණුවන්නේක්. ඉගෙන ගන්නෙක්. හදාරන්නෙක්. ඒ ශාසනික පුහුණුව සාර්ථක කරගත්ත කියන්නේ සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරිහත් කියන අවබෝධයන්ට මාර්ගෙහිත් උපදවා ගැනීම. එතකොට මේ ශාසනයට ඇවිල්ලා නිකම් ඔහේ ඉඳ හම්බ වෙන්නේ නැහැ හිතන හිතන විදියට මේකට ආවට පස්සේ කලයුතු විශාල වැඩ කොටසක් තියෙනවා මේ විශාල වැඩ කොටස කරගෙන යද්දී වැඩිපුරම බාධා එන්නේ අභ්‍යන්තර චිත්ත මානසිකත්වයෙන්. තමන්ගේ අතුලාන්තයේම උපදින ලෝභ දේශ මොහාදී විවිධ මනෝභාවයන් සහ ඒවත් එක්ක අත්වැල් බැඳගෙන වංචක ධර්ම කියන මේ විවිධ අකුසල පාක්ෂික ධර්මයන් හින්දා මොකද වෙන්නේ මෙන්න මේ සාසනික පුහුණුවේ දක්ෂ විදියට හික්මෙන්න බැරි වෙලා සමහර අය මොකද කරන්නේ පුහුණුව අතරමඟදී නතර කළා දානවා නතර කරලා උපවැදි භාවයට පත් වෙනවා. මේ සූත්‍ර දේශනාවේ සාකච්ඡා වෙන්නේ අන්න එහෙම මේ ශාසනයට ඇතුල් වුණාට පස්සේ. ඒ ශාසනයට ඇතුල් වුණ භික්ෂුවකට අත්දකින්න වෙන බය හතරක් ගැන මේ සූත්‍රයේ සාකච්ඡා වෙනවා. මේ සූත්‍ර දේශනාව දේශනා කළෙත් මේ දහම් පුහුණුව හදාරන්න කුලයන් අතහැරලා මහත් වූ භෝග අල්ප වූ භෝග අතහැරලා ශාසනයට ඇතුල් වෙච්ච නවක භික්ෂූන් වහන්සේලා පිරිසක්. සාරිපුත්යන් වහන්සේ සහ මහා මොග්ගල්ලාණන් වහන්සේ සමග සිටි නවක භික්ෂූන් වහන්සේලා පිරිසක්ම අරමුණු කරගෙන තමයි මේ පැවිදි ජීවිතයේ තුල ඇතිවෙන බිය හතරක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ දේශනාව සිද්ධ කළේ චාතුමා කියන නගරයේ. ඒකයි මේ සූත්‍රයට චාතුම සූත්‍රය කියලත් අපේ අතීත උතුමන් වහන්සේලා සූත්‍ර සංග්‍රහ කරද්දී නම් දීලා තියෙන්නේ. පින්වත්නි එදා බුදුරජාණන් වහන්සේ මේ චාතුමා නගරයේ චාතුමා ගමේ වැඩ වාසය කරන කාලේ සරියුත් මහරහතන් වහන්සේයි මුගලන් මහරහතන් වහන්සේයි නවක භික්ෂූන් වහන්සේලා 500 දෙනෙක් සමග මේ අලුත් භික්ෂුන් වහන්සේලා 500 දෙනාම බුදු පියාණන් වහන්සේ දැකලා නැහැ. ඒ කියන්නේ ඒ කාලේ බුදුරජාණන් වහන්සේ නොදකපු නවක භික්ෂුන් වහන්සේලා ඕනෑ තරම් ඉඳලා තියෙනවා. මොකද ලක්ෂ ගණන් තමයි බුද්ධ ශාසනය තුල විවිධ ප්‍රදේශවල බුදුරජාණන් වහන්සේ නාම මාත්‍රිකව දැනගෙන මේ ශාසනයට ඇතුල් වෙලා ශාසනික පිළිවෙත්වල භික්ෂුන් වහන්සේලා ඉදිරිය තියෙන්නේ. ඉතින් මේ භික්ෂු පිරිසත් ඒ වගේ බුදුරජාණන් වහන්සේ ඇසින් දුටුවේ නැති, ඇසුරු කරපු නැති නවක භික්ෂුන් වහන්සේලා පිරිසක්. සාරිපුත්යන් වහන්සේ මහා මොග්ගල්ලාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා 500 දෙනා සමග චාතුමා කියන මේ බුදු පියාණන් වහන්සේ වැඩ වාසය කරපු ගමට පැමිණෙනවා. ඒ ආරාමයට. ඒ ආරාමයට පැමිණියාට පස්සේ මේ භික්ෂුන් වහන්සේලා දැන් 500 නමක්නේ ඒ 509ටම කුටි සෙනසුන් එහෙම ඒ ආරාමේ ඉන්න සාමින්හන්සේලා ලබා දුන්නාට පස්සේ ලොකු කලකෝලාහලයක් පටන් ගත්තා. දේශනා සඳහන්නේ උච්චා සද්දා මහා සද්දා කියලා. කියන්නේ උස් හඬ සහ මහා හඬ. මොනවටද මේ උස් හඬවල් සහ මහා හඬවල් එන්නේ? දැන් පිරිසක් කුටි පිරිසුදු කර ගැනීම. ඊළඟට තවත් පිරිසක් පාත්‍ර, චීවර ආදී තැන්පත් කිරීම. ඉතින් මේ වගේ කටයුතු කරද්දී උච්චා සද්දා මහා සද්දා කියන්නේ ලොකුවට කතාව. ඉතින් මේක බුදුරජාණන් වහන්සේටත් ඇහෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේගෙන් අහනවා මොකද්ද ඒ හරියට මෙන්න මෙහෙම බුදුන් වහන්සේ දේශනා කරන්නේ. කෝළු ගම් තියෙනවා. ඒ කියන්නේ මසුන් මරණ ගම් තියෙනවා. මේ මසුන් මරණ ගමක ඒ මසුන් විකුණන තැනකට හැන්දෑ කාලේ හරි උදේ කාලේ හරි විශාල පිරිසක් එකතු වුණොත් අන්නේ පිරිස මොකද කරන්නේ මට මාළු දෙන්න මට 100ක දෙන්න මට 200ක දෙන්න ආදී වශයෙන් මට තාම දුන්නේ නැහැ කියලා මාළු විකුණන තැනක විශාල පිරිසක් හැසිරෙන්නේ යම්සේද එවන් වූ හැසිරීමක සද්දයක් මේ ඇහෙන්නේ කොහෙන්ද කියලා තමයි ආනන්දයන් වහන්සේගෙන් විමසන්නේ ඉතින් ආනන්දයන් වහන්සේ සඳහන් කරන සාමීනී සාරිපුත්ත මහා මොග්ගල්ලාණන් වහන්සේලාත් එක්ක අලුත් භික්ෂුන් වහන්සේලා 500 නමක් ආවා. උන්වහන්සේලාගේ සද්ද තමයි ඇහෙන්නේ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේ සඳහන් කරනවා ආනන්ද ගිහිල්ලා ඔක්කොම එකගෙන එන්න කියනවා. ඉතින් ඔක්කොම එකගෙන එනවා. දැන් සාරිපුත්තයන් වහන්සේත් ඉන්න මොග්ගල්ලාණන් වහන්සේත් ඉන්න ඊළඟට අර නවක භික්ෂුන් වහන්සේලා 500 නමක් ඇවිල්ලා වැඳලා එකක් පසව වාඩි වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද කරන්නේ ගච්ඡත භික්ඛවේ පනාමේමිවෝ නවෝ මම සම්තිකේ වන්තම් බන්ති බුදුරජාණන් වහන්සේ සිද්ධිය පැහැදිලි කරලා මොකද මේ කෝවුල් ගමක මාළු ගන්න මාළු කඩයක් වගේ මෙහෙම කියලා සිහිපත් කරලා සඳහන් කරනවා මහණෙනි ඔබ හැම දිනා පිටත් වෙන්න කියනවා හැම භික්ෂුවකටම පිටත් වෙන්න කියනවා දැන් ඒතර සාරිපුත්යන් වහන්සේත් ඉන්න මොග්ගල්ලාණන් වහන්සේත් ඉන්නවා ඔබලා හැම දිනා මෙතනින් පිටත් වෙන්න කියනවා මම ඔබලා බැහැර කරමි. මම ඔබලා බැහැර කරනවා. ඊළඟට සඳහන් කරනවා ඔබලා මා සමීපයේවත් නොසිතිය යුතුයි. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ විදිහට මහණෙනි පිටත් වෙන්න ඔබලා මම බැහැර කරනවා ඔබලා මා සමීපේවත් ඉන්න එපා කියලා ආරාමේවත් ඉන්න එපා කියලාම සඳහන් කරාට පස්සේ සාරිපුත්යන් වහන්සේ කිසිවක්ම කියන්නේ නැහැ නිහඬව ඉන්නවා මොග්ගල්ලාණන් වහන්සේට කිසිවක්ම කියන්නේ නැහැ. අපේ පිනතුන් දන්නවනේ දැන් සාරිපුත්යන් වහන්සේ කියන්නේ ධර්ම සේනාධිපතින් වහන්සේ. උන්වහන්සේගේ මහේසාක්‍යත්වය අපිට හිතා ගන්න බැරි පරාසයක්. මොග්ගල්ලාණන් වහන්සේ කියන්නේ ඉරිදි බලලාභී උතුමන් වහන්සේලා අතර අග්‍ර වූ උතුමන් වහන්සේ. සක්දෙවිඳුගේ වෛජයන්ති ප්‍රසාදය පවා නියසලින් සලෝ පුතුමන් වහන්සේ නමක්. ඉතින් ඒ තරම් මහේසාක්‍ය සාරිපුත්යන් වහන්සේත් මොග්ගල්ලාණන් වහන්සේත් කිසිම නිදහසට කාරණාවක් කතා කරන්න යන්නේ එතකොට අපිට හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේගේ තිබුණු මහා පෞරුෂය කියන්නේ අභිමානය ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේට විරුද්ධව එතන හිටපු එක නමක් එක වචනයක්වත් සඳහන් කරන්නේ නැහැ. ඊළ නුරුස්නා හැඟීමක්වත් ඇති කරගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා සාරිපුත්තයන් වහන්සේ මොග්ගල්ලාණන් වහන්සේ අර නවක අලුත් පැවිදි ශාමින් වහන්සලා 500 දෙනයි ඔක්කොම පාත්‍ර සිවුරු වරගෙන ආරාමයෙන් බැහැර වෙලා යනවා. ඉතින් මෙහෙම ආරාමයෙන් බැහැර වෙලා යනකොට මේක දකිනවා සන්තාගාරයක හිටපු. සන්තාගාර කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කාලේ ගම්වල සහ නගරවල තිබිලා තියෙන පින්නත්නි විවිධ පිරිස් විවිධ අවස්ථාවල එකතු වෙන ශාලා වගේ නගර ద్వාරවල තමයි මේවා සකස් කරලා තියෙන්නේ. නගර නගර දොරටු කිට්ටුව තමයි මේවා හදලා තියෙන්නේ. ඒවට කියන සංතාගාර කියලා. විවිධ අය ඇවිල්ලා එතන හමු වෙනවා, කතාබස් කරනවා. ඒ වගේ බොහෝ අය හමු වෙන තැනක් එතන. සංතාගාර. මෙන්න මේ සංතාගාරයේ ඉන්න ශාක්‍ය වංශිකව පිරිසක්. ශාක්‍ය වංශිකයෝ පිරිසක් දකිනවා දැන් සාරිපුත්යන් වහන්සේ මහා මොග්ගල්ලාණන් වහන්සේ 509යි දැන් ආරාමයට චාතුමා නගරයේ ඒ චාතුමා ගමේ ආරාමයට වඩිනොත් දැක්කා ඒ එකම වැඩි වෙලාවක් යන්න කලින් මේ ශාක්‍ය වංශිකයෝ දකිනවා අනිත් පැත්තට උන්වහන්සේලා පාත්‍රි සිවුරු අරගෙන වඩිනවා ඉතින් මොනවා හරි මෙතන ගැටලුකාරී තත්ත්වයක් ඇති කියලා ඉක්මනට ගිහිල්ලා සංඝයා වහන්සේට වන්දනාමාන කරලා කරුණු විමසනවා. කරුණු විමසන්ති ශාක්‍ය වංශිකයන්ට සඳහන් කරනවා ඉතින් මෙවැනි තත්ත්වයක් ඇති වුණා අපි දැන් නැවත නිහඬව පාත්‍ර සිරු අරගෙන අපි දිශාවටම වඩිනවා කියලා. ඉතින් ශාක්‍ය වංශිකයෝ ගොඩක් කලබල වුණා. ශාක්‍ය වංශිකයෝ මොකද කළේ? ඔබ වහන්සේලා ওই ස්ථානයේම වැඩ ඉන්න. ඒ සන්තහාගාරයේම ඒ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලාට වැඩ ඉන්න කියලා සඳහන් කරලා අර ශාක්‍ය වංශික පිරිස මොකද කළේ? ඉක්මනට ගිය බුදු පියාණන් වහන්සේ හම්බ වෙන්න. ඉතින් බුදු පියාණන් වහන්සේ හම්බ වෙන්න කියලා වන්දනාමාන කරලා ඊට පස්සේ බලන්න ඒ කාලේ සංඝයාව සංඝයා වහන්සේ රැකගත්ත හැටි. ඔක වර්තමාන මේ ලෝකයේ ඉන්න අපේ උපාසක උපාසිකාවන්ට බොහොම වටින තැනක් මෙතනදී. ඒ කියන්නේ සංඝයා වහන්සේලා දැන් අරම ආරාමයට ගිහිල්ලා මේ මේ විදියට එන කෝවුල් ගමක මසුන් මරණ තැනක ඉන්න පිරිසක් වගේ හැසිරුණා කියලා ඔබ වහන්සේලා ඇයි එහෙම හැසිරුණේ ඔබ වහන්සේලා තිබ්බනේ එහෙම නොකරින්න කියලා එහෙම කිසිම චෝදනාවක් කරේ නැහැ බලන්න ගිහිල්ලා සඳහන් කරන දේ ශාක්‍ය වංශිකයෝ ටික ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා සඳහන් කරන සාමීනි භාග්‍යතුන් වහන්සේ යම් කිසි තරුණ බීජයක් යම් කිසි තරුණ බීජයක් හරි තරුණ පැලයක් හරි මහ පොළොවේ පිහිටියට පස්සේ ඒකට හරියට වතුර වැටෙන්නේ නැත්තම් ඒකට වතුර වැටෙන්නේ නැත්තම් පොහොර වැටෙන්නේ නැත්තම් වාතය ලැබෙන්නේ නැත්තම් ඒ ගහ විපරිණාම තත්යකටපත් වෙන. يعني ගහ විනාශල යන්න පුළුවන්. අන්න ඒ වගේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ඇසුර නැතුනොත් ඔබ වහන්සේගේ දර්ශනය නැතුනොත් මේ අලුතින් මේ ශාසනයට ආපු භික්ෂුන් වහන්සේලාගේ ජීවිතත් ඒ වගේ මැරිලා යන්න පුළුවන් කියලා මෙතන සඳහන් කරන්නේ අටුවාවේ නම් තියෙන්නේ උපවැදිභාවයට නම් පත් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය ආශ්‍රය නැති වුණොත් ඊළඟට සඳහන් කරනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ අලුත ඉපදුණු වසුපැටයෙක්. ඒ වසුපැටවගේ අම්මගේ නැත්තම් ඒ එළදෙනගේ ආශ්‍රය නැති වුණොත් එළදෙනගේ කිරි ටික නැති වුණොත් ඒ වශපැටවා විපරිණාම තත්ත්වයකට මරණයකටපත් වෙන්න පුළුවන්. ඒ වගේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ආශ්‍රය නැතුනොත් ඔබ වහන්සේගේ පිහිට නැතුනොත් අපේ මේ නවක භික්ෂුන් වහන්සේලා ටික ඊටාම සෝචනීය තත්යකටපත් වෙන්න පුළුවන්. එතකොට හිතන්න පින්නත් මේ අද මේ වර්තමාන සමාජයේ අපේ අපිට ඇහිලා තියෙනවා අපි දැකපුවත් තියෙනවා සමහර භික්ෂුන් වහන්සේලාගේ යම් යම් අඩුපාඩු හමු වෙයි. සමහර භික්ෂුන් වහන්සේලාගේ ශාසනයට ප්‍රතිවිරුද්ධ යම් යම් ක්‍රියාකාරකම් හමු මේ විවිධ මාධ්‍ය හරහා විවිධ සමාජ ජාලා හරහා අපේ පින්නතුම දැකලා ඇති ඒ භික්ෂූන් විශේෂෙහි සමහර බෞද්ධයෝ කටයුතු කරන්නේ කොහොමද කියලා. දැන් මේ මාතුමා නගරේ ගමේදී අර බුදුරජාණන් වහන්සේගේ ගරහාට චෝදනාවටපත් වෙච්ච භික්ෂුන් වහන්සේලා විශේෂෙහි ශාක්‍ය වංශිකව හැසිරිච්ච ආකාරයත් වර්තමාන සමාජයේ අපේ භික්ෂුන් වහන්සේලාගේ අඩුපාඩු හමුවේ සමහර බෞද්ධයයි තෙරුවන් සරණ ගිහිල්ලයයි හඟවන සමහර අයගේ ඊටාම ඒ ඒ ගෞරවනීය ස්වාමින්වහන්සේලාගේ ඒ භික්ෂූන් වහන්සේලාගේ ගෞරවය පවා නැති වෙන විදියට කරන ක්‍රියාකාරකමුත් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන් එදා හිටපු ශ්‍රාවකයෝ සහ අද ඉන්න ශ්‍රාවකයන් අතර තියෙන වෙනස. භික්ෂුන් වහන්සේලා රැක ගැනීම භික්ෂුන් වහන්සේලාගේ ගෞරවය ආරක්ෂා කර ගැනීම උපාසක උපාසිකාවන්ගේ වගකීමක් විදියට එදා හිටපු බුද්ධ ශ්‍රාවකයෝ තේරුම් අරන් තියෙනවා. ඒ විතරක් නෙවෙයි. එදා හිටපු භික්ෂුන් වහන්සේලා තමන්ට සිව්පසේන සංග්‍රහ කරන ඒ උපාසක උපාසිකාවන්ගේ ජීවිතවලට පවා ධර්මයෙන් අර්ථයෙන් අනුශාසනා කරමින් ඒ ජීවිතවලට නොවැළී යහපත කරන්න පෙළඹුණ හැටි ඕන තරම් සූත්‍ර දේශනාවල අඩංගු වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ වටින ශාසනික ගුණයක් මතු කරපු තැනක් තමයි මේ චාතුව සූත්‍රයේ මේ ශාක්‍ය වංශිකයන්ගේ හැසිරීම. වර්තමාන සමාජයේට ඒක ලොකු ආදර්ශයක් විදියට අපි දකිනවා. ඒක අපි පින්නතුන් විතරක් නෙවෙයි අපි උනත් අපි උනත් මේ ශාසනික භික්ෂුන් වහන්සේලා වශයෙන් මේ ශාසනය තුල අවම වශයෙන් පරාජිකාවක් නොවි ඉන්න අපේ භික්ෂුන් වහන්සේලා විශේෂෙහි ඊටාම ගෞරවයෙන් ඊළඟට කරුණාවෙන් කටයුතු කළ යුතු බව හොඳට සිහි උපද්දවන තනක් විදියට මේ දේශනාවේ මේ ශාක්‍ය වංශිකයන්ගේ හැසිරීම අපට ප්‍රකට කරනවා. ඒ විතරක් නෙවෙයි මේ සිද්ධිය සහම්පති බ්‍රහ්මරාජයාට දැනෙනවා. සහම්පති බ්‍රහ්මරාජයා මොකද කරන්නේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙනී සිටලා දැන් අනිත් ස්වාමීන් වහන්සේලාට පේන්නේ සාරිපුත්යන් වහන්සේට මේක දිබ්බ චක් දිබ්බ සෝත වලින් දැනුණා කියලා අටුවාවේ සඳහන් කරනවා. ශාම්පදී බ්‍රහ්මරාජයත් බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරලා සඳහන් කරන ස්වාමීන් භාගතුන් වහන්සේ තරුණ බීජයකට වතුර ටික ලැබුණ නැත්නම් ඒක විපරිණාම තත්යකට පත් වෙනවා වගේ අම්මා හමු අම්මා මගහැරුණු වසුපැටුවකට ජීවිතේ විශාල විපරිණාම තත්යකට යන්න ඒක හේතු වෙනවා වගේ භාග්‍යතුන් වහන්සේ ස්වාමීන් ඔබ වහන්සේගේ ආශ්‍රය නිශ්‍රය මේ නවක ස්වාමීන් වහන්සේලාට අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියලා සහම්පති බ්‍රහ්මරාජයත් ඉල්ලීමක් කළ බව ඒ ස්වාමීන් වහන්සේලා නැවත පිළිගන්න කියලා මේ සූත්‍ර දේශනාවේ සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්දයන් වහන්සේ ලවා පණිවිඩය යවනවා. ඊට පස්සේ මග හිටපු සන්තාගාරය ඇසුරු කරගෙන හිටපු සාරිපුත්යන් වහන්සේ මහා මොග්ගල්ලාණන් වහන්සේ සහ නවක භික්ෂුන් වහන්සේලා හරීම සන්තෝෂෙන් සාරිපුත්යන් වහන්සේ සහ මහා මොග්ගල්ලානන් වහන්සේ නම් උපේක්ෂා සහගතව හැම දෙයකටම මුහුණ දෙනවා. අනිත් භික්ෂුන් වහන්සේලා බොහෝම සන්තෝෂයෙන්. අනේ බුදුරජාණන් වහන්සේ ආපු අපට කතා කළා කියලා ඉතින් සාරිපුත්යන් වහන්සේ මහා මොග්ගල්ලානන් වහන්සේත් එක්ක ඉක්මන පාත්‍ර අරගෙන සිවුරු අරගෙන නැවත චාතුම ගමේ බුදු පියාණන් වහන්සේ ළඟට වැඩි කියලා සූත්‍රය සඳහන් වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත සහ මහා මොග්ගල්ලාණන් වහන්සේලාගෙන් විමසනවා මම මේ සාමින් වහන්සේලා මෙතනින් ඉවත් කළාට පස්සේ ඔබ වහන්සේලාට මොකද හිතුනේ? බුදුරජාණන් වහන්සේ ඕනෑම දෙයක් කරන්නේ අපට තේරෙනව දැන් සමහර තැන්වල බුදුරජාණන් වහන්සේ ටිකක් දැඩි ප්‍රතිපත්තිවල හිටියා වගේ. දැන් අපිට හිතන බුදුරජාණන් වහන්සේ දෙන්න ටිකක් තදට හිටිය වැඩි කියලා. නමුත් දේශනාව හදාගෙන ඉස්සරහට යද්දී අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ එතනදී යම්කිසි ආකාරයකට හැසිරුණේද ඒ හැසිරීලා තියෙන්නේ අර භික්ෂු පිරිසගේම යහපතට. මොකද ඒ විදිහට හැසිරුනේ නැත්නම් අර භික්ෂු පිරිස මේ ශාසනය තුල අවබෝධයක් කරා අරගෙන යන්න බාධාවක් වෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ සමහර තැන්වල අපට තදට හැසිරුණා කියලා දැනෙන තැන්වලත් බුදුන් වහන්සේම හැසිරලා තියෙන මහා කරුණාව නිසා. මහා කරුණාව නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහන ආනන්දයන් සාරිපුත්යන් වහන්සේගෙන් ඉස්සෙල්ලාම අහන්නේ සාරිපුත්යන් වහන්සේගෙන් සාරිපුත් ඔබට මොකද හිතෙන්නේ මම මේ භික්ෂුන් වහන්සේලා මෙතනින් ඉවත් කළාට පස්සේ මොකද ඔබට හිතුනේ? එතකොට සාරිපුත්යන් වහන්සේ සඳහන් කරනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මට හිතුණා බුදුරජාණන් වහන්සේට උතුම් වූ ඵල සමාපatti වගේ උතුම් විහරණයකට සමවැදිලා ඉන්න සුදුසු කාලයේ හින්දා වෙන්නේ නැති අපිත් එහෙම ඉන්න ඕනේ කියලා මට හිතුණා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නවත්තන සාරිපුත්ත. ඔය කතාව කියන්න එපා කියනවා. ඒ කියන්නේ සාරිපුත්තයන් නම් සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේට නිරෝධ සමාපත්තිය වගේ විශේෂ සමවතකට සමවැදිලා ඉන්න මේ අවස්ථාව තමයි මේක. ඉතින් අපිත් එහෙම ඉන්න ඕනේ කියලා සඳහන් කරාට පස්සේ නවත්තන සාරිපුත්ත ඕක කියන්න එපා කියනවා. මුගලන් මහරහතන් වහන්සේගෙන් අහනෝ මොග්ගල්ලාන මේ ඔබට මොකද්ද හිතුනේ මේ භික්ෂුන් වහන්සේලා ටික මේ බැහැර කළාට පස්සේ. එතකොට මොග්ගල්ලාණන් වහන්සේ සඳහන් කරන සාමීනි භාග්‍යතුන් වහන්සේ බුදුන් වහන්සේ උත්සාහ රහිතව ඵල සමවත් විහරණයේ ඉඳලා ඉන්නවා. දැන් මමයි ඒ වගේම ආයුෂ්මත් සාරිපුත්යන් වහන්සේ මේ භික්ෂු පිරිස රැක බලා ගන්නවා. අන්න එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සාදු සාදු මොග්ගල්ලාන එයමයි මම බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ මෙතනදී බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තුනේ සාරිපුත්ත මහා මොග්ගල්ලාන කියන උතුමන් වහන්සේලාගේ වගකීම උන්වහන්සේලාගේ වගකීම අවධාරණය කිරීමක් තමයි මෙතනදී විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් ඒක හරිම සාධාරණයි පින්නත් අපේ සමාජයේ වුණත් අපි දැකලා තියෙනවා සමහර පවුල් වල ඉන්නවා හැමදේම අම්ම කරනවාය හැමදේම තාත්තා කරනවාය කියලා එහෙම වගකීමක් ගන්න නැතුව කටයුතු කරනවා සමහර අය මේ සමාජය තුළ අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ සමහර නිවෙස්වල දැන් භාර්යාව රැකියාව කරනවා නම් සමහර සාමිවරු එහෙම ඉන්නවා. ආ ඉතින් භාර්යාව රැකියාව කරනවානේ මම ඉතින් එහෙම ලොකුට වගකීමක් ගන්න ඕනේ නැහැ නේද? එහෙම සමහර සාමිවරු රැකියාව කරද්දී භාර්යාවරු එහෙම හිතනවා. ඒ වගේ පින්නතුන්ට එහෙම දැනිච්ච අවස්ථාවේදී පින්නතුන්ට උනත් මටම කරන්න වෙලා ඒ කියන්නේ ඒ වගේ අන් අය ඇයි වගකීමක් ගන්න නැත්තේ අන් අය يعني එහෙම රැකගත යුතු දේවල් ඇයි රැකගන්නේ නැත්තේ කියලා පිනුතුණුනත් එහෙම දැනෙච්ච අවස්ථා ඇති. ඉතින් ඒක පෘථග්ජන වශයෙන් තියෙන එකක්. නමුත් මෙතන ඊට වඩා වෙනස්ම දෙයක්. නමුත් මෙතනත් යම් කිසි විදිහක එහෙම දෙයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණා ශාරිපුත්‍රයන් වහන්සේලා මහා මොග්ගල්ලාණන් වහන්සේලා මේ සිද්ධියේදී මීට කලින් ඕන තරම් මේ භික්ෂුන් වහන්සේලා කරේ වගකීම් සහගතව කටයුතු කරපු මහා උත්තමයන් වහන්සේලා. නමුත් මේ සිද්ධියේදී බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වුණා සාරිපුත මහා මොග්ගල්ලාණන් වහන්සේලා මහත් වූ වකීමකින් මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධව කටයුතු කරයි කියලා. නමුත් සාරිපුතයන් වහන්සේ සඳහන් කළේ ඔබ වහන්සේ සම සමාපත්තියකට සමවැදලා ඉන්න ඕනෑ කියලා හිතුවා වගේ අපිත් එහෙම හිතනනම් හරි කියලා. ඒකයි සඳහන් කළේ එහෙම හිතන්න එපා. ඒක වැරදි කියලා. මොග්ගල්ලාණන් වහන්සේ සඳහන් කළා ස්වාමීනි මේ වෙලාවේ අපි කරන්න ඕනේ අපි දෙනම කරන්න ඕනේ මේ භික්ෂු පිනිස රැක බලා ගන්න එක. එතකොට සඳහන් කරනවා සාදු සාදු මොග්ගල්ලාන ඒකමයි වෙන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දැන් නවක භික්ෂුන් වහන්සේලා දේශ බලලා සඳහන් කරනවා පින්වත් මහණෙනි මේ ශාසනය තුල බය හතරක් තියෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ එන රටාව ඒක අපූර්ව ක්‍රමවේදයක්. ඒ ඒ අදාළ පණවිඩේ දෙන්න එක පාට හාදන් වාඩි වෙන දැන් මේ ටික අහගන්න එහෙම නෙවෙයි විශාල කරවටක් විශාල පිරිසකට විශාල යහපතක් කරමින් විශාල දැන් බලන්න මෙතන දැන් බුදුරජාණන් වහන්සේ ඉන්නවා ඊළඟට සාරිපුත්ත මහා මොග්ගල්ලාන වහන්සේ ඉන්නවා ඊළඟට ආනන්දයන් වහන්සේ ඉන්නවා නාවක භික්ෂූ පිරිස ඉන්නවා චාතුම නගරේ ශාක්‍ය වංශිකයෝ ඉන්නවා ඊළඟ සහපති දිව පුත්‍ර දිව රාජයා ඉන්නවා ධක්ම රාජයා ඉන්නවා දැන් විශාල පිරිසක් දැන් අරමුණු වෙනවා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන පින්නත් මහණෙනි මේ ශාසනයේ තියෙනවා බිය හතරක්. මොකද්ද බිය හතර? ඌමි භය. ඔන්න පළවෙනි එක. දෙවෙනි එක කුම්භීල භය. තුන්වෙනි එක ආවට්ඨ භය. හතරවෙනි එක සුසුකා භය. දැන් අර අලුත් ස්වාමීන් වහන්සේලාට දැන් අම්ම කෙනෙක් ඕදන් දෙනවා වගේ තාත්තා කෙනෙක් ඕදන් දෙනවා වගේ දැන් අලුත් ස්වාමීන් වහන්සේලා ටිකට තමයි දැන් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. ඌමි බය, කුම්භීල බය, ආවට්ට බය, සුසුකා බය කියලා බය හතරක් මේ ශාසනයේ තියෙනවා. ඒක මේ සැඩ පහරකට බහින කෙනෙකුටත් අත්දකින්න වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා සැඩ පහරකට බහින කෙනාටත් මේ බය හතරට මුහුණ දෙන්න වෙනවා. ඌමි බිය කියන්නේ පින්නත්නේ සාමිනාන්තරට සඳහන් කරනවා පින්නත් මහණෙනි සැඩ පහරකට බහින කෙනෙකුට පින්නත්නේ සැඩ පහරේ තියෙන දියවැල් හමුවේ ඒ දියවැල් හමුවේ බය ඇති වෙනවා. ඒක අභිභවා යෑමේ හැකියාව මෙයාට තියෙන්න ඕනේ. ඊළඟට කුම්භීල බය කියන්නේ සැඩපහරකට වැටුණට පස්සේ බැස්සට පස්සේ සැඩපහරෙන් එතර වෙන්න කිඹුලන්ගෙන් කරදර වෙන්න පුළුවන්. ඒ කියන්නේ කිඹුල් බයක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒක මෙයා අභිභවා යන්න ඕනේ. ඊළඟට ආවට්ට බය කියලා කියන්නේ දිය සුලි. දිය සුලි ඇසුරු කරගෙන ඒ කියන්නේ ගලා යන ජලයේම සුළි තියෙන්න පුළුවන්. කැරකිලා කැරකිලා අර ජල පහර ඇතුළටම ඇදලා ගන්න. අනේ දිය සුළි පිළිබඳව සැඩ පහරට බහින කෙනාට බය ඇති වෙනවා. ඒක මෙයා අභිවා යන්න ඕන. ඊළඟට හතරවෙනි එක තමයි මේ සැඩ පහරට බහින කෙනාට දරුණු මත්ස්‍යයන්ගෙන් කරදර වෙන්න පුළුවන්. ඒකට කියන සුසුකා බය කියලා. අන්නේ දරුණු මත්ස්‍යයන්ගෙන් සිදුවන බයක් මෙයා අභිවාය යන්න ඕනේ. සැඩ පහරකට බහින කෙනාට කිඹුලන්ගෙන් ඇති වෙන බය, දරුණු මසුන්ගෙන් ඇති වෙන බය, සැඩ පහරවල් එහෙම නැත්නම් දියවැල් වලින් ඇති වෙන බය සහ දිය සුලි වලින් උපදින බය කියන මෙන්න මේ බය හතරම අත්දකින්න වෙනවා. ඒ හතරම මෙයා ජය ගන්න ඕනේ. අන්න ඒ වගේ පින්වත් මහණෙනි මේ ශාසනයට ඔබ වහන්සේලා ඇතුළු වුණා තමයි. කුල දරුවන් විදිහට ඉඳලා මේ ශාසනයට ඇතුළු වුණා. නමුත් මේ ශාසනය තුලත් ඔබලාටක් තියෙනවා, ඔබ වහන්සේලාටක් තියෙනවා ඔය වගේම බය හතරක්. ඒ බය හතර ජය ගන්න ඕනේ. මොකද්ද පළවෙනි එක? කතමංච බික්කවේ ඌමි භයං. පින්වත් මහණෙනි ඌමි භය කියන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ සඳහන් කරන පින්වත් මහණෙනි දැන් ගිහි ජීවිතයක් ගත කරද්දී ගිහි ජීවිතයේ තියෙන කර්කශ බව සහ සංසාරයේ තියෙන කර්කශ බව තේරුම් අරගෙන ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේව දුක් දෝමනස්යන් පිළිබඳව කලකිරීමටපත් වෙලා ඒ භයානක ව්‍යසනයෙන් ගැලවෙන්න කියලා තමයි කුලදරුවෝ ශාසනයට ඇතුල් වෙන්නේ. ඇතිල් වුණාට පස්සේ පැවිදිභාවයට පත් වුණාට පස්සේ මේ භික්ෂුන් වහන්සේලාට නවක නවක වුණත් ඒ නවක භික්ෂුන් වහන්සේ තරුණ වුණත් මැදිවියේ වුණත් වැඩිහිටි වුණත් ඒ භික්ෂුන් වහන්සේලාට එකට ඉන්න භික්ෂුන් වහන්සේලාගෙන් අවවාද සහ අනුශාසන ලැබෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මෙන්න මේ විදියට තමයි දැන් මේ පිටුතුන් දන්නවා භික්ෂූන් වහන්සේ නමකගේ හැසිරීම සහ ගිහි තරුණ දරුවෙකුගේ හැසිරීම නැත්තම් භික්ෂුන් වහන්සේ නමකගේ හැසිරීම සහ මැදිවියේ පුරුෂයෙකුගේ හැසිරීම භික්ෂුන් වහන්සේ නමකගේ සහ වැඩිහිටි වියේ ඉන්න පුරුෂයෙකුගේ හැසිරීම කියන්නේ අහස පොළොවේ වෙනස් එකක්. එතකොට මේ තරුණ කාලයේ ශාසනයට ඇතුළු වුණත් මැදි වියේදී ශාසනයට ඇතුළු වුණත් වැඩිහිටි වයසේදී ශාස්ත්‍රයට ඇතුල් වුණත් ඒ භික්ෂුව භික්ෂු ප්‍රතිරූපයට අනුකූලවම ජීවිතය අරගෙන යන්න ඕනේ. පුරුද්දට තරුණකමට කරපුවා කෙරෙන්න හදනකොට මැදිවියේදී ඒ වයසේදී පැවිදි වෙච්ච අයට ඒව කෙරෙන්න හදනකොට වැඩිහිටි වියේ හිටපු අය වැඩිහිටි වයසේදී කරපුවා කියපුවා ඇවතුම් පැවතුම් සිද්ධ වෙන්න හදනකොට එකට ඉන්න සබ්‍රහ්මචාරින් වහන්සේලා මොකද කරන්නේ අවවාද කරන්න පටන් ගන්නවා දැන් සමහර අපි හිතමු දැන් අවුරුදු 50ක් විතර පුරුෂයන් 50ක විතර පැවිදි වෙනවා. මෙයා පැවිදි වෙනකොට අවුරුදු 10ක සාමණේර සාමින්හන්සලමක් ඉන්නවා. ඒ සාමණේර සාමින්හන්සල අවුරුදු 10 වුණත් පැවිද්දෙන් මේ භික්ෂුවට වඩා වැඩිමල්. දැන් අවුරුදු 50ක වැඩිහිටි අපි හිතමු තාත්ත කෙනෙක් එහෙම ශාසනයට ඇතුළු වුණා කියලා. ඇතුළු වුණාට පස්සේ එයා දැන් පැවිදි වෙලා අවුරුදු පැවිදි වුණ ගමන් හැබැයි මීට කලින් පැවිදි වෙච්ච ස්වාමින්වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේට අවුරුදු 10යි. ඒ කියන්නේ පැවිද්දෙන් මේ ස්වාමින්වහන්සේට අවුරුදු දෙකක් විතර තුනක් විතර වැඩිමන් කියමු. එතකොට මේ අවුරුදු 50ක් වෙන භික්ෂුව අර අවුරුදු 10 සාමණේරයන් වහන්සේට පසඟ පිහිටුවලා වන්දනාමාන කරන්න ඕනේ. ඊළඟට මේ භික්ෂුවගේ වැඩිමහල් කෙනෙක් විදිහට තමයි අර අවුරුදු 10 ස්වාමින්වහන්සේ ගණන් ගන්නේ සීලයෙන් සහ ගුණයෙන් මේ භික්ෂුවට වඩා දිගු කාලයක් ගුණදම් පුරලා තියෙන නිසා. උපසම්පදා වුණොත් හැබැයි ඒක වෙනස් වෙනවා. උපසම්පදා වුණාට පස්සේ සාමණේරයන්ට වඩා උසස් භාවයට පත් වෙන නිසා. නමුත් එතකම් මේ භික්ෂුවට මොකද කරන්න වෙන්නේ? මේ භික්ෂුවටත් වඩා බාල වයසින් බාල සාමින්හන්සලා ගවවාද අනුශාසන ලබන්න වෙනවා. එතකොට මොකද වෙන්නේ දැන් මේ භික්ෂුන් වහන්සේගේ අඩුපාඩු දකිද්දී ඔය විදිහට ඇවිදින්න එපා. ඔබ වහන්සේ මෙහෙමයි ඇවිදින්න ඕනේ. දැන් වෙනද වගේ කලබලෙන් අසහියෙන් යන්න බෑ. මෙහෙම ඇවිදින්න ඕනේ. ඉදිරියට යද්දි මෙන්න මෙහෙමයි යන්න ඕන. ආපසු වෙද්දි මෙන්න මෙහෙමයි යන්න ඕන. ආසනයක වාඩි වෙද්දි ඔහොම ඔය විදියට බෑ. මෙන්න මෙහෙමයි මෙහෙමයි ආසනය ගන්න පිටිපස්සට. මෙහෙමයි ආසනේ තියන්න. මෙහෙමයි වාඩි වෙන්නේ. වාඩි වෙලා මෙන්න මෙහෙමයි ආසන ඉස්සරහට අරගන්නේ. ඉස්සර වගේ ඇදලා ගන්න ඇදලා පස්සට කරන්නේ නැහැ. ඇදලා ඉස්සරහට ගන්නෙත් නැහැ. අල්ලපු කුටියේ අසල්වැසි කුටියක ඉන්න ස්වාමින්වහන්සේට කිසිම හඬකින් බාධාවක් නොවන විදිහට දැන් ඔබ මේ කුටියේ ඉන්න ඕන වහන්සේ. අන්න ඒ විදිහට අර ස්වාමින් වහන්සේගේ ඇවිදීම, කතා බහ කිරීම, ආසනයක වාඩි වෙද්දි පවා ඒ විදිහට දැන් සාමාන්‍ය කෙනෙක් නම් සාමාන්‍යයෙන් එකපාරට මිමුණක් වාඩි වෙන්න පුළුවන්. භික්ෂුන් වහන්සේ නමක් එහෙ වාඩි වෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේ වැඩ ඉන්නව නම් පත් කඩේ ඉඳලා පත් කඩේ උඩ තමයි වැඩ ඉන්නේ. ඉතින් ඒ විදිහට මේ මේ ඇවතුම් පැවතුම් වල අඩුපාඩු දකිද්දී මොකද වෙන්නේ ඔන්න Tamanට වඩා වයසින් බාල නමුත් පැවිද්දෙන් වැඩිමල් වෙන්න පුළුවන්. නමුත් වයසින් බාල ස්වාමීන් වහන්සේලා මෙහෙම ඇවිදින්න, මෙහෙම කතා කරන්න, මෙහෙම මෙහෙම කරන්න කියලා කියද්දී අර අර භික්ෂුවට මොකද හිතෙන්නේ? ඔන්න අතීතේ මතක් වෙනවා. මම ඉස්සර කොච්චර උසස් හැකියාවක හිටපු කෙනෙක්ද? කී දෙනෙක් මගේ යටතේ හිටියද? එක වචනයක් කරද්දි කියද්දි ඔක්කොම වැඩ ටික මට කරලා දෙනවා. අන්න එහෙම හිටපු මට මේ අවුරුදු 10 12 හාමුදුරන් වහන්සේලාගේ වචන අහන්න වෙලානේ. අවවාද ලබන්න වෙලානේ. දැන් ඔය සේකියා කියලා තියෙනවා. සේකියාවල උගන්වනවා දැන් යම්කිසි වික්ෂුන් වහන්සේ නමක් මෙහි පැවිදුණාට පස්සේ ගමට යද්දි පවා න කායප්ප චාලකං අන්තරගරේ ගමිස්සාමේති සික්කා කරණියා වෙනදනම් අත් දෙක වනවන වටපිට බල බල අමුතුම ගමනක් ගියේ දැන් එහෙම බෑ න කායප්ප චාලකං දැන් කය හොලව හොලව යන්න බෑ හරීම සංවරව යන්න ඕනේ ඊළඟට න බාහුප්ප චාලකං අන්තරගරේ ගමිස්සාම සික්කා කරණියා අත වනවන යන්න බෑ අත සෞම්‍ය විදියට තියාගෙන යන්න ඕනේ ඊළඟට න උක්කිට කායන්තර ගලේ ගමිස්සාම චික්කාකරණය. ඒ කියන්නේ සිවුර ඔසවගෙන යන්න බෑ. දැන් සමහර අය පිරිමි අය මොකද කරන්නේ? දැන් සමහර අවස්ථාවල දැන් ඔය සරම වගේ එහෙම නැත්නම් කලිසම හෝ වේවා ඒක නවනවා නැත්නම් පැත්තකින් ඔසව ගන්නවා. ඒව මුකුත් කරන්න බෑ ශාස්ත්‍රික භික්ෂුවකට. ඒ ඒ කියන්නේ භික්ෂූන් වහන්සේ නමක් කියන්නේ හරියට ඇතෙක් වගේ. ඇවිදිනකොට ඇතෙක් වගේ හරීම සංවරව මේ බොහොම මේ කියන්නේ කරඬු අරගෙන ඇතෙක් වගේ බොහොම සංවරව තමයි මහමගුණත් යන්න ඕනේ. එතකොට මෙන්න මේවා ගැන අදහසක් නැතුව අර ගිහි විදියටම ඇවිදිනකොට කියනකොට අර සාමින් වහන්සලා වාදනකොට මොකද වෙන්නේ අතුලාන්තයෙන් පුපුරු ගහනවා කේන්ති කවුද මෙයාලා මට අවවාද දෙන්න ඉතින් බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේක හරියට දියවැලකට අහු වුණා වගේ. ඒ කියන්නේ ක්‍රෝධ උපායාසයට හසු වීම. මේ සඳහන් කරන්නේ ඌමි බය කියලා. ක්‍රෝධ උපායාසයටපත් වෙලා බුදුන් වහන්සේ සඳහන් කරන කාලය ගෑවෙමින් මොකද වෙන්නේ? ඒ වික්ෂුව ඒක අභිවාගියේ නැත්තම් ශාසනයෙන් බැහැර වෙනුණත් පුළුවන්. බුද්ධ ශාසනය එහෙම දේවල් වෙලා තියෙනවා. වැඩිහිටි සාමින්හන්සලා ගැන තමන්ට අවුරුද්දක් විතර වැඩි සාමින්හන්සේගෙන් තමන්ට මාස දෙකකට කලින් පැවිදි වෙච්ච සාමින්හන්සේගෙන් අවවාද අනුශාසන ලබන්න බෑට ඇතිවෙච්ච මාන්නාදී කෙලෙස් නිසා සිවුර හැරලා ගිය භික්ෂුන් වහන්සේලා ඕනතරම් මේ ශාසනයේ එදත් ඉන්නවා අදත් ඉන්නවා. එතකොට කන්නේ බය අභිභය. ඒ බය ශාසනය ඇතුළ වෙන කෙනාට ඇති වෙන්න පුළුවන් එකක්. එතකොට නිහතමානී වීම තුලින් තමයි ශාසනික ගුණ එකතු කර ගැනීමෙන් තුලින් තමයි ඒකෙන් ගැලවෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන කතමංච භික්කවේ කුම්භීල භයං. කතමංච භික්කවේ කුම්භීල භයං. කුම්භීල බයං කියන්නේ අර අපි සඳහන් කළ විදිහටම යම්කිසි භික්ෂුවක් පැවිදුණාට පස්සේ ඒ භික්ෂුන් වහන්සේට එකතින්න භික්ෂුන් වහන්සේලා මෙතන කියන්නේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා ගුරුවරයා එහෙම නෙමෙයි ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා නෙමෙයි එකතින්න භික්ෂුන් වහන්සේලා ඔන්න සඳහන් කරනවා විශේෂයෙන්ම ආහාර පාන භාවිතාව පිළිබඳව දැන් බුද්ධ දේශනාවේ තියෙනවා න සුරුසුරුකාරකම් බුංජිස්සාමිත සික්ඛා කරණියා ඒ කියන්නේ සුරුසුරු හඬේ එන්න, චපු චපු හඬේ එන්න ආහාර ගන්න මේ භික්ෂුන් වහන්සේ නමකට. ඒ කියන්නේ ආහාර ගනිද්දී ළඟ ඉන්න කෙනාට ඇහෙන්න හොඳ නැහැ. ඉතින් අපි පිළිතුරත් හරීම වටින කාරණා මේවා. ඉතින් බලන්නකෝ තමන්ගේ ජීවිතේ තමන් ආහාර ගන්න ස්වභාවය න සුරුසුරු කාරකම් බුංජිස්සාමිති සික්ඛාකරණියා. ඒ වගේ සුරුසුරු හඬවල් එන්න තේ විදිහට ආහාර ගන්න ඕනේ. දැන් මේ සාමින් වහන්සේලා පොඩි හාමුදුරන් වහන්සේලා උගන්වනවර නවක භික්ෂුවට. න හත්ත නිල්ලේහකන් බුංජිස්සාමීති සික්ඛා කරණියා ඊළඟට සඳහන් කරනවා අත ලෙව කමින් ආහාර ගන්න බෑ දැන් ඉස්සර කාලේ අර පැවිදුණ කෙනා කොහොමද ආහාර ගනිද්දී ඇඟිල්ල ලෙව කනවා වෙන්න පුළුවන් අත ලෙව කනවා වෙන්න පුළුවන් දැන් ඒව බෑ න අවගණ්ඨකාරකම් බුංජිස්සාමීති සික්ඛා කරණියා ඊළඟට වඳුරන්සේ මුවේ ආහාර පුරවගෙන දැන් සමහර අය ඉන්නවා එක ආහාර පිටක් මුවට සරිලන විදිහට අරගෙන ඒක සපලා ගිලින්නට පෙර මොකද කරන්න පින්නත්නි තව එකක් ඇතුළට දාගන්නවා එතකොට න අවගණ්ඩ කාරකම් බුද්ධිසාම් සික්ඛාකරණයා කියන්නේ දැන් එහෙම බෑ දැන් පොඩි සාමනාන්දල කියා දෙනවා ඔබ වහන්සේට දැන් එහෙම බෑ ආයසුතුන් ඔබ වහන්සේ එක ආහාර පිටක් මුවට සරිලන විදිහට මුව පිම්බෙන්නේ නැති විදිහට මුවට අරගෙන ඒක හොඳට සපල සද්දේ ඇහෙන්නේ නැතුව සපල ඇතුළට ඒක ගිල්ලට පස්සේ තමයි ඒක අනුභව කළාට පස්සේ තමයි ඔබ වහන්සේ අනිත්පත් පිට මුවට ගන්න ඕන. ඊළඟට ජීවහා නිච්චාරකම් බුංජිස්සාම් සික්කා කරණියා. ඊළඟට ඔබ ආහාර ගනිද්දි දිව එළියට දාලා තොල් පටවල් එහෙම දෙව කන්න එපා. ඒක හරිම අශෝභනයි. ඊළඟට බත් බත් පිට මුවට ලම් වෙද්දි දිව එළියට දාන්න එපා. මෙන්න මේ විදිහට ආහාර ගැනීමේ සේ ක්‍රියාව ගන්නනවා. ඊළඟට ඔබට විකාලේ ආහාරය ගන්න බෑ. ඉර මුදුන් වෙනකම් විතරයි ඔබට ආහාර ගන්න පුළුවන්. ඊට පස්සේ ඔබට ආහාර ගන්න බෑ. ඊට පස්සේ ඔබට ආහාරයක් විදියට නෙවෙයි පානයක් විදියට ඔබ වහන්සේට පුළුවන් යම්කිසි වැඩි පළතුරු වර්ගයක් අෂ්ටපාන වගේ. ඉතින් එවැනි දේවල් පවා මේ මේ විදියට විනයානුකූලව සකස් කරගෙන තමයි ඔබට ආහාරයට ගන්න පුළුවන්. ඊළඟ උදෑසන කාලේ උදේ වුණ ගමන්ම ඔබට ආහාර ගන්න බෑ. ඒකට අරුණෝදය බලලා හස්තරේකා පෙනනවා නම් එහෙම හරි ආදී වශයෙන් ඒ අරුණෝදය දැන කියා ගන්න ක්‍රමවේදයකට අනුකූලව තමයි ඔබට ආහාර ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අර එකට ඉන්න සාමින් වහන්සේලා මේ භික්ෂුවට විවිධ විදියට අවවාද අනුශාසනා කරද්දී මෙන්න මේ භික්ෂුන් වහන්සේට මොකද වෙන්නේ? හරියට තරහයි. හරියට කේන්ති මම ගිහිව ඉද්දී කොච්චර නිදහසේ අන්න ඒක තමයි පින්නත්නේ භාවනාවට ගිහිල්ලත් ඒ භාවනාව ඉන්න ගමන් කල්පනා කරනවා මට මේ පොඩි ශාමින් වහන්සේලාගෙන් මෙහෙම හඳ වෙලානේ ඊළඟට රාත්‍රියේ නින්දට ගියාට පස්සේ හැතපෙනකන් දැන් මේ ශාමින් වහන්සේ ඉස්සර ගිහිවිද්දි මොකද කළේ නින්දට ගියාට පස්සේ හෙට දවසේ කරන්න තියෙන දේවල් ගැන රැකියාව ගැන කල්පනා කර කර හිටියා දැන් මොකද කල්පනා කරන්නේ සීලය ගැනවත් සමාධිය ගැනවත් විදර්ශනා ගැනවත් නෙවෙයි මට මේ පොඩි ස්වාමින්වහන්සේලාගෙන් කනබුන එක පවා ඉගෙන ගන්න වෙලා මට මේ පොඩි ස්වාමින්වහන්සේලාගෙන් සිවුරු පොරවන එක පවා ඉගෙන ගන්න වෙලා මට මේ ස්වාමින්වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලබා ගනිමින් මේ ගමේ ඇවිදින්න වෙලා ආදී වශයෙන් අතුලාන්තයෙන් දැවෙමින්, තැවෙමින්, පිච්චෙමින් කල්පනා කර කර ඉන්නවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන පින්වත් මහණෙනි කාලයා ගෑවෑමෙන් මෙන්න මේ භික්ෂුන් වහන්සේට ශාසනය ගැන කලකිරෙනවා. ඊළඟට දැන් අර නවක භික්ෂූන් වහන්සේලාටයි මේ බුදුරජාණන් වහන්සේ මේ ආවාදන ශාසන ලබා දෙන්නේ. එතන තරුණ භික්ෂුන් වහන්සේලා ඉන්නත් පුළුවන්, වැඩිහිටි භික්ෂුන් වහන්සේලා ඉන්නත් පුළුවන්, ළමා වයසේ භික්ෂුන් වහන්සේලා ඉන්නත් පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා කතමංච භික්කවේ ආවට්ඨ භයන්. ඊළඟ බුදුරජාණන් වහන්සේ සඳහන් කරන පින්වත් මහණෙනි මොකද්ද මේ ආවට්ඨ භය කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ සඳහන් කරන යම්කිසි භික්ෂුවක් සිවුරු පොරවලා පාත්‍රය අරගෙන පින්දපාතයට ආරාමයෙන් පිටත් වෙනවා. ආරාමයෙන් පිටත් වෙන පින්දපාතේ යන මේ භික්ෂුන් වහන්සේ දකිනවා දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ඔක්කිට චක්කු අන්තරගරේ ගමිසාමිදි සික්කා කරණියා මේ ගම් වඩිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙනෙත් පහතට හෙලාගෙන ඒ කියන්නේ විසභාග අරමුණු ඇතුල් වෙන්නට ඉඩක් නැති විදියට ඇහැ රැකගෙන චක්කු ඉන්ද්‍රිය සම්වර කරගෙන ගම්වැඩින කියලා සඳහන් කරලා තියෙනවා දේශනා කරලා තියෙන්නේ සුසංමුතෝ අන්තරගරේ ගමිස්සාමීති සික්ඛාකරණියා මනා සංවරව චක්කු සෝත ගාන ජීව ආදී මේව හොඳට සංවර කරගෙන තමයි ගම්වැඩින කියලා තියෙන විසභාග අරමුණු ඇහෙන් ඇතුල් වෙන්න පුළුවන් කනින් ඇතුල් වෙන්න පුළුවන් ඉතින් මේ වගේ සංවරයක් නැතුව වටපිට බලමින් අර ගිහිව ගෙවපු ජීවිතයේ හැසිරුණ ආකාරයට පාත්‍ර සිවුරු අරගෙන මේ භික්ෂුව ගම්බඩිද්දී දකිනවා බොහෝම වටින සලුපිලි ඇඳපු ඊළඟට බොහෝම වටින ආභරණ වලින් සැරසුණු ඊළඟට රතයක ඒ කියන්නේ බුද්ධ කාලයේ තුල යම්කිසි ශාස්ත්‍ර රතයක් හරි එහෙම එහෙම රතයකින් සමහර විට සාමි දියණිය සමග සමහර විට ඒ සාම ඒ දරුවන් සමග සුකෝභෝගී විදියට ගමනක් යන පිරිසක් කෙනෙක් හරි පවුලක් හරි මේ භික්ෂුවට ගෝචර වෙනවා. අන්න ඒක දකිද්දී මේ භික්ෂුවට මොකද වෙන්නේ? ඒක පාට අතීතේ මතක් වෙනවා. දැන් අර මේ ශාසනය තුල අර පොඩි ස්වාමීන් වහන්සේලාගේ, සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් වලට අවවාද ලැබීමෙන් කලකිරීමටපත් වෙලා ඊළඟට ආහාර පාන අනුභවයේ සම්බන්ධ වෙන කලකිරීමකටපත් වෙලා මේ වගේ තුවාලයක් වගේ වෙද්දල් වෙලා තියෙන හිතින් මේ භික්ෂුව පින්දපාතය අදින්ද දකිනවා අන්න අර විදියට බාහිරෙන් බැලුවට පස්සේ බොහොම සුකෝභෝගී ජීවිතයක් ගෙවන පවුලක් හරි නැත්නම් පුරුෂයෙක් හරි අන්න ඒක දකිද්දි මොකද වෙන්නේ මේ භික්ෂුවට එක පාට වේගින් අතීතය මතක් වෙනවා අනේ මම මෙහෙම දැන් පාත්‍රයක් අරගෙන කබලක් අරගෙන ගියක් ගියක් ගානේ ගියාට මේක එක සාමින් අහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලැබ ලැබ මේ ජීවිතේ ගෙනිච්චට අනේ මං ඉස්සර කොච්චර මහේ ශාක්‍යව ගෙවපු කෙනෙක්ද මං කොච්චර ලස්සනට ඇඳුම් පැළඳපු කෙනෙක්ද දැන් මේ භික්ෂුව දැන් පින්ඩපාතේ වඩිනකොට යම් කමඨහනක් අදිස්ථාන කරගත්තා නම් දැන් මේ කමඨහන ගැන සිතුවිල්ලක්වත් නැහැ අරව ගැනම කල්පනා කර කර කල්පනා කර කර යනවා ඊළඟට මොකද වෙන්නේ මේ භික්ෂුන් වහන්සේ ආරාමයට ඇවිල්ලා අර ගැනම කල්පනා කර කර ඉන්නවා ඊළඟට රාත්‍රියේ නිින්දට යද්දී අර ගැනම කල්පනා කර කර නිදා ගන්නවා උදෑසන නැගිටිද්දිත් අරගෙනම කල්පනා කර කර නිදාගන්නේ. අවදි වෙලා කටයුතු කරන්නේ. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන කාලය ගෑවෙමින් අන්නේ භික්ෂුව ශික්ෂා ප්‍රතික්ෂේප කරලා මොකද වෙන්නේ උපවැදි බවටපත් වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන පින්වත් මහණනි හතරවෙනි බය තමයි කතමංච භික්කවේ සුසුකා භයන් හරියට සැඩ පහරකට බැහැපු යම්කිසි පුරුෂයෙකුට දරුණු මත්ස්‍යයන්ගෙන් හානි වෙනවා වගේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ස්ත්‍රිය සුසුකා බය කියලා යම්කිසි භික්ෂුවකට මේ ශාසනය ජය ගන්නට කටයුතු කරද්දී ඒ භික්ෂුවට එන හතරවෙනි අභියෝගය කියනවා ස්ත්‍රිය හේවත් සුසුකා භය. දැන් පින්වත්නි බුදු පියාණන් වහන්සේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී පරිනිර්වාණයට ලං වෙනකොට අපේ ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ මාගම කෙරෙහි අපි කටයුතු කළ යුත්තේ කෙසේද කියලා. ස්ත්‍රිය හමුවේ ස්ත්‍රිය පිළිබඳව සංඝයා වහන්සේ කටයුතු කරන්න ඕන කොහොමද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසුවා. ඉතින් අපි එතනත් හිතන්න ඕනේ බොහෝ දේවල් අහන්න තියෙද්දිත් ඇයි ආනන්දයන් වහන්සේ ස්ත්‍රිය ගැනම බුදුරජාණන් වහන්සේ කියන්නේ සරල විදිහට ගත්තොත් ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ පරිණිරවාණයට පත් වෙන දවසේ කතා කරන්න මොනතරම් දේවල් තියෙද්දිත් ඇයි ස්ත්‍රියක් ඇදලා ගත්තේ? එච්චර බලපාන ඒ කියන්නේ ශාසනික භික්ෂුවකට අතිශයින්ම බලපෑම් කරන කාරණාවක් තමයි මාගම කියන්නේ. ඒකයි ආනන්දයන් වහන්සේ බුදු පියාණන් වහන්සේගෙන් අහන්නේ විමසන්නේ භාගතුන් වහන්සේ අපි ස්ත්‍රිය વિશે කොහොමද කටයුතු කරන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මාගම නොදැකමින් එක හොඳයි කියලා. ඊළඟ බුදුරජාණන් වහන්සේගෙන් ආනන්දයන් වහන්සේ විමසනවා ස්වාමිනී භාගතුන් වහන්සේ අහම්බෙන් හරි දැක්කොත් මොකද කරන්නේ? එතකොට සඳහන් කරනවා ආනන්ද කතා කරන්න එපා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ කතා කරන්න දුනොත් එහෙනම් මාතෘ සංඥාව ඇති කරගන්න කියනවා. ඒ කතා කරන කාන්තාව මව්ගේ වයස නම් මාතෘ සංඥාව. දුවෙක්ගේ වයස වගේ හිතන්න පුළුවන් නම් දූහිතෘ සංඥාව. ඊළඟට සහෝදරියක් වගේ කියලා හිතන්න පුළුවන් නම් භගිනි සංඥාව. එවැනි සංඥාවකින් කතා කරන්න කියනවා. ඉතින් මෙන්න මෙවැනි භයානක කියන්නේ දැන් භික්ෂුවට ස්ත්‍රිය වගේ තමයි භික්ෂුණියට භික්ෂුව. දැන් භික්ෂුණී ප්‍රාතිමෝක්ෂයේ මාර්ගයෙන් බැලුවොත් එහෙම පින්නතුන්ට හොයාගන්න පුළුවන් භික්ෂුණියකට කොච්චර පුරුෂයන් හමුවේ පරිස්සම් විය යුතුද කියලා ශික්ෂා පනවල තියනවාද කියලා. ඒ වගේ තමයි භික්ෂුන් වහන්සේට. එතකොට මෙන්න මේ සුසුකා භය සුසුකා බය බුදු පියාණන් වහන්සේ විග්‍රහ කරද්දී සඳහන් කරනවා යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් අසම්වරව කියන්නේ චක්වින්ද්‍රිය අසම්වරව ගම් වඩිනකොට ඔන්න යම් කිසි මාගමක් දකිනවා. සමහර විට මාගම කතා කරන්න පුළුවන්. ඒ මාගම hina වෙන්න පුළුවන්. ඊළඟට මොකද වෙන්නේ? අන්නේ මාගම මෙයාට විසභා කරමුණක් වෙනවා. අරමුණක් වෙලා අන්නේ ඒ මාගම මානසික වශයෙන් ආහාරයට ගන්න ඒ තුලින් සතුටු වෙන මනෝභාවයක් මෙයාට සකස් වෙනවා. ඒ ඔස්සේම මෙයා මොකද කරන්නේ? ඉස්සරහට ඉස්සරහට ඉස්සරහට ගිහිල්ලා අවසානයේ මොකද වෙන්නේ? පැවිද්දෙන් විසිරෙල යන විදියට තමන්වත් දන්නේ ඒව වෙලා ඉවරයි. සිහි උපදිනකොට පැවිදි ජීවිතෙත් අහිමි වෙලා. ඉතින් අන්න ඒ විදියට පින්නක් මහණෙනි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ මාගම කියන්නේ භික්ෂුවට සැඩ පහරකට පැනපු කෙනාට ඒ පුරුෂයා අනුභව කරන් දෙන ඒ පුරුෂයා විස දල වලින් විදලා දුකටපත් කරන් දෙන දරුණු මක්ෂෙක් වගේ කියනවා. එතකොට අන්නේ හැඟීමෙන් ජීවත් වෙන්න කියලයි මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේට දේශනා කරන්නේ. ස්ත්‍රියක් දකිද්දී භික්ෂුවට අදහසක් එන්න ඕනේ විස දල සහිත තමන් අනුභව කරන් දෙන, තමන්ට දෂ්ට කරන් දෙන දරුණු මත්ස්‍යෙක් වගේ පේන්න ඕනේ. එහෙම නැතුව ඒක හුරතල් මත්ස්‍යෙක් විදියට එහෙම අරමුණු වුණොත් මොකද වෙන්නේ? අන්න ඒ ඔස්සේම ඒ මස් ඒ ඒ සංඥාවෙන් අසුරු කරන් දෑම තුල පින්නත් මහණෙනි ශාසනය උනත් අහිමිල යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට මාතුමා ගමේදී බුදු පියාණන් වහන්සේ චාතුමා ගමේදී අර නවක භික්ෂුන් වහන්සේලා 500 නවටම සඳහන් කරනවා පින්වත් මහණෙනි ඌමි බය ඇති කරගන්න, කුම්භීල බය ඇති කරගන්න, ආවට්ට බය ඇති කරගන්න, සුසුකහ බය ඇති කරගන්න ඒ බය හතර මේ ශාසනයට එන භික්ෂුවට ජය ගන්නම වෙනවා. ඒක ජය ගත්තොත් පින්නත් මහණෙනි ඔබට මේ ශාසනය තුල ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ සූත්‍ර දේශනාව තුළ බුදු පියාණන් වහන්සේ ආනන්දයන් වහන්සේ, සාරිපුත්තයන් වහන්සේ, මහා මොග්ගල්ලාණන් වහන්සේ සහ අනිකුත් නවක භික්ෂුන් වහන්සේලා 500 නම සහ සහම්පති බ්‍රහ්මරාජයා කියන මේ විශාල පිරිසක් හමුවේ සහ ශාක්‍ය වංශිකයන් හමුවේ මේ සූත්‍ර දේශනාව සිද්ධ කරලා අවසන් කළේ. ඉතින් පින්වත්නි එතකොට විශේෂයෙන්ම වර්තමාන සමාජය තුළ මේ උතුම් ශාසනයට ඇතුල් වෙන්න ඉන්න අපේ තරුණ කුල දරුවන්ට විශාල පණිවිඩයක් යනවා මේ සූත්‍ර දේශනාව තුළින්. ඉතින් අපි අද මේ සූත්‍ර දේශනාවද අදර නියමිත සූත්‍ර දේශනාව අවසන් කරන්න බලාපොරොත්තුව සූත්‍ර දේශනාව චාතුම සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ 67 වෙනි සූත්‍ර ධර්මය. ඉතින් හැම දිනාටම මේ උතුම් ධර්ම කාරණා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන මේ ජීවිතේ සහ පරලෝක ජීවිතේ සූපපත් කරගෙන තව තවත් තමන්ගේ ජීවිතයේ ප්‍රතිපත්තිය බලවත් කරගෙන ශක්තිමත් කරගෙන උතුම් බුද්ධ ශාසනය තුළදීම සසර දුකෙන් නිදහස් වෙන්නට මේ කුසලය ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං චිරන් රක්ඛන්තු දේශනං චිරන් රක්ඛන්තු මම් පරන්ති